නුවණින් දැනගෙන ඒ මායාව නම් වූ චිත්තෝපක්ලේශය දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු බව මායාව කියන වචනය අපට නිතර අහලා පළ පුරුදු වචනයක් මේ දහම් කතාවෙහිදී මායාවයි කියලා කියන්නේ Tamanගේ වරද සංගවන ස්වභාවය. ඒ කියන්නේ Taman අතින් දැන හෝ නොදැන වරද සිදු වෙනවා. ඒ වරද ලෝකයාගෙන් සංගවන ලෝකයාට වසං කරන ස්වභාවය තමයි මායාව නැමැති චිත්තෝපක්ලේශය හැටියට දක්වන්නේ. එතකොට මෙය සිත කිලිටි කරන ධර්මයක් වෙන්නේ කුමක් නිසාද? Tamanගේ වරද වරදක් හැටියට පිළිගන්නට නොකමැති කෙනා ඒ වරද වරදක් හැටියට තේරුම් අරගෙන එයට පිළියම් කරන්නට සූදානම් නොවන තැනැත්තා ඒ ලෝකයෙන් සංගවන්නට වගේම තමන්ගේ මනසින් එය සාධාරණීකරණය කරන්නට උත්සාහවත් වෙන තැනැත්තා වරද නිවැරදි කරගන්නට ක්‍රියාත්මක නොවන ආයති සංවරයේ පිහිටන්නට සුදුසුකම් ලබන කෙනෙක් වෙන්නේ නැහැ. ආයති සංවරයයි කියලා කියන්නේ වරද වරද හැටියට තේරුම් අරගෙන මතු ඒ බඳු වැරදි සිදු නොවන්නට කටයුතු කිරීමයි. එතකොට ඕනෑම කෙනෙක් අතින් දුර්වල ස්වභාවයන් මත වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. ප්‍රත්‍යඥ සත්වයින් මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව මූලික කොටගෙන ජීවත් වෙන්නේ එනිසා අවිද්‍යාව නිසා ඒ වගේම සක්කාය දිට්ඨිය නිසා ප්‍රතජන සත්වයින් අතින් බොහෝ කොට වරද සිදු වෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් සෝවාන් ඵලයට පත් වුණාට පසුවත් යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. නිරයගාමී පාප කර්ම සිදු නොවුනට කුඩා කුඩා වැරදි සිදු වෙන්නට පුළුවන්. නමුත් සෝවාන් වෙච්ච පුද්ගලයාගේ විශේෂ ගුණයක් තමයි සතර සූත්‍රයේ දක්වනවා කිංචාති සෝ කම්මං කරෝති පාපකං කායන වාචා උදචේතසාව අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස වොත්තා ඒ සෝවාන් ඵලයටපත් වුණු තැනැත්තා තමන්ගෙන් කයින් වචනයෙන් සිතින් යම් වරදක් සිද්ධ වුනොත් එය සංගවන කෙනෙක් නොවේ එය ලෝකයට වසන් කරලා එය සංගවලා එය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන කෙනෙක් නෙවෙයි වරද වරද හැටියට දැකලා වරද වරද හැටියට පිළිගෙන එයට වහාම පිළියම් කරලා નિවරදි වෙන්නට පිරිසුදු වෙන්නට උත්සාහවත් වෙන කෙනෙක් ඒ කොමක් නිසාද සක්කාය දිට්ඨිය දුරු කරපු තැන සත්ව පුද්ගල ස්වභාවයෙන් තොර ඒ වගේම මම කියලා කෙනෙක් මෙහි නැති ධර්ම සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය નિවරදිව අවබෝධ කරගත්තාට පසුව මම රැකෙන්නට ඕන මම පරිස්සම් වෙන්නට ඕන මගේ වරද හෙළිවෙන එකෙන් වළක්වා ගන්නට ඕන කියන ඒ සක්කාය දිට්ඨිය මූලික කරගත්තු හැඟීම ඒ තනත්තාට මතු නොවන නිසා හේතුඵල වශයෙන් නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්නා තැනත්තාට ඒ සිත කිලිටි වෙන හේතුව නිවැරදිව දැකලා ඒන් සිත නිදහස් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ තැනත්තාගේ චිත්තසංතානෙහි අවශේෂ ක්ලේශ ධර්මයන් පවතින නිසා ලෝභය මුල් කොටගෙන, ද්වේෂය මුල් කොටගෙන යම් යම් අකුසල ධර්ම තමන් අතින් සිදු වෙන්නට පුළුවන්කම තියෙනවා. අපායগামী වෙන තරම් බරපතල නොවුනට කුඩා කුඩා වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් ඒවා වරදක් හැටියට දැනගෙන වහා නිවැරදි කරගන්නට පිරිසුදු කරගන්නට ක්‍රියාත්මක වෙනවා. නමුත් ප්‍රත්‍යඥ සත්‍යය සක්කාය දිට්ඨිය මූලික කොටගෙන කටයුතු කරන නිසා ඒ කියන්නේ සත්ව පුද්ගල ආත්ම සංකල්පය මුල් කොටගෙන මම කියන ආකල්පයෙන් යුක්තව මම කියලා කෙනෙක් නැතත් මම කියන සංකල්පය පෙරදරි කොටගෙන මම මෙහෙම කෙනෙක් මම මෙබඳු කෙනෙක් කියලා Taman පිළිබඳ එක්තරා ප්‍රතිරූපයක් ලෝකයට දනවන්නට ලෝකයා විසින් අගය කරන ලෝකයා විසින් ගරු කරන ලෝකයා විසින් වර්ණනා කරන යම්කිසි උසස් වූ ප්‍රතිරූපයක් Taman පිළිබඳව ලෝකයා ඉදිරියේ අඟවන්නට පෙන්වන්නට පතජන පුද්ගලයා තුල යම් කැමැත්තක් තියෙනවා. එතකොට ඒ Tamanගේ ප්‍රතිරූපයට බාධා වෙන විදිහේ යම් යම් වැරදි කෙලෙස් සහිත ගතිය නිසා මෝහය අවිද්‍යාව නිසා ඒ වගේම ලෝභය සහ ද්වේෂය පදනම් කොටගෙන යම් යම් වැරදි අකුසල කර්ම පාප ධර්ම තමන් අතේ සිද්ධ වුණා වුණත් අර තමන් ලෝකයේ තුල ඇති කරගෙන තියෙන ප්‍රතිරූපයට බාධා වෙනවට ඔහු කැමති නැති නිසා මේ මමත්වය සක්කාය දිට්ඨිය පදනම් කොටගෙන තමන්ගේ වරද ලෝකයෙන් සංගවන්නට උත්සාහවත් වෙනවා එය තමයි මේ මායාව නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ. එහි තියෙන දෝෂය තමයි ඒ විදිහට කලක් Tamanගේ වරද සංගවන්නට උත්සාහ කරනකොට ඒ ලෝකයෙන් සංගවන්නට පමණක් නෙවෙයි Taman විසිනුත් එය පිළිගන්නට සූදානම් නොවන ගතියක්. ඒ වැරද්ද වැරද්දක් හැටියට නොදකින ගතියක් Tamanගේ సంతානෙහි කලක් යනකොට වර්ධනය වෙන්නට පුළුවන්. ඒ తත්වේ වර්ධනය වුණොත් Tamanවත් ඒ වරද වරද හැටියට පිළිගන්නට සූදානම් වෙන්නේ නැහැ. එවිට ඒ තනත්තා වරදින් නැගී සිටින්නට, වරදින් නිදහස් වෙන්නට, ආයති සංවරයේ පිහිටන්නට කල යුතු දේවල් සිද්ධ කරන්නේ නැහැ. ඒ වයින් එතනත්තා ගිලිහෙනවා පිරිහෙනවා ප්‍රතිපදාව තුල පරිහානියටපත් වෙනවා ඉතින් එනිසා මේ මායාව චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට නිවන් මඟ අහුරන ක්ලේශ ධර්මයක් හැටියට ධර්මයේ දක්වලා තියෙනවා දැන් මේ විදිහට Tamanගේ වරද සංගවන්නට උත්සාහ කරන කෙනෙක් ඒ පුද්ගලයා යම්කිසි වරදක් කළ බව යම් ස්වභාවයකින් තේරුම් අරගෙන අන් අය ඔහුගෙන් විමසුවා වුණත් ඔහු නැවත නැවත සපත කරන්නට උත්සාහ කරනවා Tamanne බඳු වරදක් සිදු නොකළ බව. සමහර අය අන් අය ඉදිරියේ Tamanගේ අම්මා තාත්තා එහෙම නැත්නම් Tamanගේ ආගම Tamanගේ දරුවන් පවා මූලික කොටගෙන එහෙම නැත්නම් ඒ සාක්ෂියට තියාගෙන දියුරන්නට සපත කරන්නට පවා ඉදිරිපත් වෙන අවස්ථා අපි සමාජයේ දකින්නේ ඒ අයගේ පිරිසිදු බව නිසාම නොවේ අර තමන් පිළිබඳව සමාජය තුළ ගොඩනගලා තියෙන ප්‍රතිරූපය බිඳ වැටෙන්නට නොදී ආරක්ෂා කරන්නට තමන් අත වරද තිබුණා වුණත් තමන් වරද නොකළ බවට සමාජයේ පිරිය සපත කරන්නට වංචනිකව මායාකාරීව ඉදිරිපත් වෙන අවස්ථා අපට ඕනෑ තරම් පෙනෙන්නට තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල මේ මායාකාරී පුද්ගලයා Taman අතින් සිද්ධ වුණු වරදම Tamanගේ දෝෂයම අන් අයට පැහැදිලි කරනවා ඒක ලෝකයා අතින් සිද්ධ වෙන වරදක් හැටියට පෙන්වා දෙමින් එහි බරපතලකම ඒ වැරද්ද නොකළ යුතු බව ඒ වැරද්දෙහි තියෙන හානිය ලෝකයාට පැහැදිලි කර දෙමින් අනුශාසනා කරන්නට ඒ වගේම ඒ වරද වරදක් හැටියට ලොවට පෙන්වා දෙන්නට ඒ තැනත්තා ඉදිරිපත් වෙන්නටත් පුළුවන්. මොකද එහෙම වෙනකොට අන් අය කෙසේවත් මේ පුද්ගලයා පිළිබඳව සැක හිතන්නේ නැහැ. ඔහුනම් වරදට අකමැති කෙනෙක්, ඔහු අකුසලයට අකමැති කෙනෙක්. ඒ නිසා ඔහු අතින් කිසිදාක මෙබඳු වරදක් සිදු වෙන්නේ නැහැ කියන විදිහේ ආකල්පයක් මහජනයාට ඇති වෙන විදිහට ඒ තමන් සිදු කරන වරදම ලෝකයාට එය වරදක් බවත් එය නොකරන හැටියටත් එය තමන් සිද්ධ කරනවා කියලා අඟවන්නේ නැතිව ලෝකයේ අන් අය විසින් ඒ බඳු වැරදි කරනවා ඒක බරපතලයි ඒකෙන් මේ මේ වගේ අයහපත සිද්ධ වෙන්න පුළුවන් මේ බඳු ආදීනවයන් එහි පවතිනවා ඒ නිසා ඒ බඳු වැරදි නොකළ යුතුයි කියලා ඇතැම් විට ලෝකයට අනුශාසනා කරන්නට පවා පෙළඹෙනවා. ඉතින් මේ මායාවෙන් සිත ආවරණය වුණාම ඒ පුද්ගලයාට වරදෙහි ඇති වරද පෙනෙන්නේ නැහැ. ඒ වරද ලෝකයට හෙළිවීමේ දෝෂය පමණයි ඒතනත්තාට පෙනෙන්නේ. ඒ නිසා වැරදි කරන අවස්ථාවේදී ඒ ලෝකයා විසින් දකින්නේ නැතිනම් ලෝකයා විසින් ඒ දැනගන්නේ නැතිනම් ඒ වැරද්ද කළාට කිසි ගැටලුවක් නැහැ කියන ආකල්පයක් ඔහු තුල තුල ගොඩ නැගෙනවා. නමුත් ඒ වරද ලෝකයා විසින් දැනගන්නවා නම් එය වළක්වන්නට තමයි එතනත්තා හැම විටම උත්සාහවත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මායාවෙන් සිත අඳුරු වුනහම රහසේ පව්කම් කරන්නට රහසේ වැරදි කරන්නට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒවා එළිවීම වළක්වා ගන්නටත් එලිපිට Taman බොහොම සුද්ධවන්තයෙක් හැටියට බොහොම ප්‍රතිපත්තිගරුක කෙනෙක් හැටියට බොහොම සංයමයෙන් දමණයෙන් සිල්වත්ව ගුණවත්ව කටයුතු කරන කෙනෙක් හැටියට පෙනී සිටින්නට වැය වෑයම් කරනවා. වෙනතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ අතර පළමුවැනි ගුණය අරහන් ගුණය පැහැදිලි කරනකොට රහසින්වත් පවු නොකලසේක කියන වචනයක් වාක්‍යයක් එහි එකතු කරලා තියෙනවා. එතකොට මේ රහසින්වත් පවු නොකලා කියන කාරණය වෙනතුනේ එලිපිට පවුකම් කරන්නේ නැහැ, වැරදි කරන්නේ නැහැ කියන එක සාමාන්‍ය ශිෂ්ට සම්පන්න සමාජය විසින් පිළිගන්නා කාරණයක් වෙනවා. බොහෝ දෙනා කොයිතරම් අඩුපාඩු අඩුපාඩු තිබුණා වුණත් සමාජයේ ඉදිරියේ වැරදි නොකර ඉන්නට යම්කිසි ලැජ්ජා බය ඇති පුද්ගලයෝ නිතතින්ම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ සමාජයේ අන් අය ඉදිරියේ එලිපිට වැරදි නොකරන බොහෝ දෙනා වුණත් හොදකලාව අන් අය විසින් නොදකින අවස්ථාවන්හි තමගේ පෞද්ගලික ජීවිතයේදී ඒ අයගේ යම් යම් දුර්වලකම් මතුවෙන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂත්වය තමයි අන් අය ඉදිරියේදීත් අන් අය නැති තැනදීත් පොදුවේ අන් අය සමග කටයුතු කරන අවස්ථාවේ පමණක් නෙවෙයි උන්වහන්සේ හොදකලා වූ අවස්ථාවේවත් උන්වහන්සේගේ සිතින් කයින් වචනයෙන් එබඳු දෝෂයක් මතු නොවන බව. ඒකට හේතුව තමයි ඒ සඳහා පදනම් වෙන මූලික වෙන සියලුම ක්ලේශ ධර්මයන් උන්වහන්සේ මුලින් උපුටා දමා ඇති නිසා. දැන් මේ කාරණය බුදු කෙනෙකුගේ විශේෂ ගුණයක් හැටියට දක්වලා තියෙන්නේ කොමක් නිසාද? දැන් රහතන් වහන්සේ කෙලස් නැසූ කෙනෙක්නේ. ඒතර රහතන් වහන්සේත් කෙලස් නැසලා නිසා උන්වහන්සේ අතිනොත් රහසින්වත් පාපයක් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේට ඒ සමාජයේ ඉන්න අවස්ථාවේ මම රැකෙන්නට ඕන කියන අදහස පමණක් නෙමේ හුදකලා වුණු අවස්ථාවේ අන් අයගෙන් ඈත් වෙලා හුදකලාවේ ඉන්න තැනකදී වුණත් උන්වහන්සේට පව්කම් කරන්නට අදාළ ක්ලේශයන් උන්වහන්සේගේ චිත්තසංතානයේ නැති නිසා එබඳු වරදක් උන්වහන්සේ අතිනුත් කෙරෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කරන්නේ නැහැ කියන කාරණය රහතන් වහන්සේලාගේ ගුණයට එකතු කරලා නැහැ. නමුත් බුද්ධ ගුණයක් හැටියට විශේෂයෙන් දක්වලා තියෙන කුමක් නිසාද පින්නතුනේ බුදුරජාණන් වහන්සේත් කෙලස් නැසූ කෙනෙක් රහතන් වහන්සේත් කෙලස් නැසූ කෙනෙක්. නමුත් රහ රහතන් වහන්සේ කෙලෙස් නැසුවා වුණාට උන්වහන්සේට ඇතැම් විට සාංශාරික ඇබ්බැහි තවමත් ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ඇබ්බැහිත් අහෝසි කරලා ඒක හඳුන්වනවා වාසනා ගුණ කිසිවක් නැහැ කියලා. එතකොට තථාගතයන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කරන්නේ කෙලස් ප්‍රහාණය කරනවා විතරක් නෙමෙයි වාසනා ගුණත් ප්‍රහාණය කරනවා. වාසනා ගුණ කියන්නේ හොඳ හෝ නරක හෝ සාංශාරික ඇබ්බැහි. එතකොට අපි හැම කෙනෙකුටම ඇතැම් වෙලාවට හොඳ ඇබ්බැහි තියෙනවා ඇතැම් වෙලාවට නරක ඇබ්බැහි තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ උන්වහන්සේ දීර්ඝ කාලයක් දියුණු තියුණු කළ සිහිය ස්ථාවරව පිහිටන නිසා උන්වහන්සේ කිසිම අවස්ථාවක සාංශාරික හුරු පුරුදු මත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳ දේ කළා වුණත් සසර ඇබ්බැහියෙන් කරනව නෙවෙයි ඒ අවස්ථාවට අවශ්‍ය නම් ඒ කටයුත්ත තැනට සුදුසු විදිහට අවස්ථාවෝචිතව එහි පවතින හේතුඵල ධර්මතාවයන්ට යෝග්‍ය පරිදි අර්ථ සම්පන්න කරන විදිහට එතනට අනන්‍ය වූ ආකාරයෙන් තමයි තථාගතයන් වහන්සේගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සසර ඇබ්බැහිය මත නෙමෙයි. හැබැයි රහතන් වහන්සේලාට යම් යම් තීරණ ගනිද්දී යම් යම් අවස්ථාවලදී ක්‍රියාත්මක වෙද්දී උන්වහන්සේලාට කෙලස් නැති වුණාට සාංශාරික ඇබ්බැහි මතු වෙනවා. ඒතර හොඳ ඇබ්බැහි තියෙන කෙනාට ඒ හොඳ ඇබ්බැහි මතු වෙනවා. සමහර වෙලාවට යම් යම් දුර්වල ඇබ්බැහි වුණත් රහතන් වහන්සේලාගේ ජීවිතවල මතු වෙලා තියෙන බව තියෙනවා. ඒ බඳු අවස්ථා තමයි දැන් ප්‍රසිද්ධම චරිතයක් තමයි පිළින්දි වච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අග්‍රයි. නමුත් මහජනයාට කතා කරනකොට වසලයා මෙහාට වරින් වසලයා මේ විදිහට මේ වැඩේ කරපන්. ඒ විදිහට වසලවාදයෙන් අන් අයට කතා කරනවා. එතකොට ඒකෙන් බොහෝ දෙනාට සිත් ඇවුල් ඇති වෙනවා. අකුසල් සිද්ධ කරගන්නවා. නමුත් උන්වහන්සේ අකුසල් සිතකින් නෙමෙයි එහෙම කතා කරන්නේ. උන්වහන්සේ සියලු ක්ලේශයන් ප්‍රහීන කරලා නිසා අන් අයට නිග්‍රහ කිරීමේ අදහසක් උන්වහන්සේ සතුව නැහැ. නමුත් දීර්ඝ කාලයක් සසර ගමනේ උසස් කුලවල ඉපදිලා අන් අයට සේවක සේවිකාවන්ට අර විදිහින් ආමන්ත්‍රණය කරලා ඇතිවෙච්ච ඇබ්බැහිය හේතු කොටගෙන උන්වහන්සේට කතා කරනකොට ඒ ඇබ්බැහිය මතුවෙනවා. ඒතර උන්වහන්සේලාට උනත් සිහියෙන් ඉන්නවා නම් ඒ ඇබ්බැහිය අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. නමුත් බුදු කෙනෙක් හැම මොහොතෙම සිහියෙන් හිටියට රහතන් වහන්සේ නමක් හැම මොහොතකම සිහියෙන් ඉන්නවා කියලා නියමයක් නැහැ. රහතන් වහන්සේගේ සිහිය තීරණය වෙන්නේ උන්වහන්සේ සසරෙහි පුරුදු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලයි. එනිසා රහතන් වහන්සේ කෙලස් නැසලා තිබුණට උන්වහන්සේලාට සමාජයේ විසින් වරදයයි තීරණය කරන සමාජයේ විසින් චෝදනා කරන යම් යම් කායික වාචසික දුබලකම් උන්වහන්සේලාගේ ජීවිතේ මතුවෙන්නට පුළුවන්. දැන් ඒ වගේ තව අවස්ථාවක් තමයි අර වික්ෂුන් වහන්සේ නමක් දානයකට වැඩම කරගෙන යනකොට වක්කඩෙන් පණින අවස්ථාව. එතකොට පෙර භවයන්හි ආසන්න ආත්ම භව බොහෝ ගණනක වඳුරු කුලෙහි ඉපදිලා ඇති වුණු ඇබ්බැහිය. හැබැයි උන්වහන්සේට සිහිය උපදවා ගත්තාම ඕන නම් එහෙම පණින් නැතුව සංයමයෙන් කටයුතු කරන්න පුළුවන්. නමුත් හැම විටම සිහිය පිහිටන්නේ නැති නිසා ඒ බඳු සංසාරික ඇබ්බැහි මතුවෙනවා. එතකොට රහතන් වහන්සේත් කෙලස් ප්‍රහාණය කළ කෙනෙක් බුදුරජාණන් වහන්සේත් කෙලස් ප්‍රහාණය කළ කෙනෙක් බුදුවරයෙක් අතිනුත් රහතන් වහන්සේ අතිනුත් කිසිදාක කෙලස් සහිතව සිදුවෙන වරදක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගුණ දක්වන තන විශේෂයෙන් රහසින්වත් පවු නොකලසේක කියන කාරණය මතු කරන්න ප්‍රධාන හේතුව තමයි උන්වහන්සේට මහජනයා ඉදිරියේ වුණත් හුදකලා තැනක වුණත් හැම විටම සිහිය පවත්වන නිසා සාංශාරික ඇබ්බැහියක්වත් අඩුම තරමින් කායිකව වාචසිකව මතුවෙන්නේ නැහැ. ඒකට කෙලෙස් සහිතව මතුවෙන දුර්වලකමක් කෙසේවත් මතුවෙන්නේ නැහැ කෙලෙස් නැසලා නිසා. නමුත් සමාජයේ විසින් චෝදනා කරන නිග්‍රහ කරන විදිහේ සාංශාරික ඇබ්බැහියක්වත් උන්වහන්සේ තුල මතුවෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේට ලෝකයෙන් සංගවන්නට කිසිවක් නැහැ. උන්වහන්සේලා තුල ඒ සංගවන මායා ගුණය කෙසේවත් ජනිත වෙන්නේ නැහැ. ඒ වගේම සමාජයේ විසින් චෝදනා යෝජනා කරන්නට යෝග්‍ය වූ කායික වාචසික දුර්වලකම් මතුවෙන්නේත් නැහැ. එනිසායි බුදු කෙනෙක් සම්බන්ධව ඒ රහසින්වත් පවු නොකරනවායි කියන ගුණය විශේෂ කොට දක්වලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයා තමන්ගේ වරද වරද හැටියට පිළිගෙන එයට ප්‍රතිකර්ම කරන්නට වෑයම් කරනවා. හැබැයි ප්‍රතඥ තත්ත්වයේ ඉන්න බොහෝ දෙනා තුල සියලු දෙනා තුලම කියලා කිව්වත් එය නිවැරදි. නමුත් ඇතැම් අය තුළ මේ මායා ගුණය බහුලව ප්‍රබලව ප්‍රකට වෙනවා. සමහර කෙනෙක් තුළ ඒ මායා ගුණය තරම අප්‍රකට ස්වභාවයෙන්, සූක්ෂම ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල මහලු ඔබ අපි කුයි කවුරුත් අපි අපගේ චිත්තසංතානය ගැන අවදියෙන් ක්‍රියා කළ යුතුයි කවර ප්‍රමාණයකින් හෝ මේ මායාව හෙවත් වරද වසන ගතිය වරද සංගමන ගතිය අපේ සිත් සතන් තුළ ජනිත වෙනවා නම් එය නිවන් දකින්නට යන ගමනේදී බාධකයක් වෙන නිසා මේ කාරණය හරියට තේරුම් ගත්තාම අපට වරද වරද හැටියට තේරුම් අරගෙන වරදින් වළකින්නට අවශ්‍ය ලැජ්ජා බය මතු කරගන්නට පුළුවන්. ලැජ්ජා බය කියලා කියන්නේ උසස් වූ ගුණ ධර්ම දෙකක් බුදුරජාණන් වහන්සේ දක්වනවා නිවන් දකින්න තෙක් අපට උපකාර වෙන ಗುಣ දෙකක් තමයි ලැජ්ජාව සහ බය. නමුත් ලැජ්ජා බය කියන ಗುಣ ධර්ම දෙක අද බොහෝ විට සමාජය විසින් හඳුනාගෙන තියෙන වැරදි විදිහට. අද සමාජයේ ගොඩක් දෙනා ලැජ්ජා බය කියලා කියන්නේ ಗುಣ ධර්ම වඩන්නට හොඳ දේවල් කරන්නට තියෙන ලැජ්ජාව ගොඩක් දෙනෙක් තුළ මතුවෙනවා. ඒ වගේම තමන්ගේ වරද ලෝකෙට හෙළි වෙයි කියලා හිතනකොට ඇතිවෙන ලැජ්ජාව ඒ පිළිබඳව ඇති වෙන භීතිය ගොඩක් දෙනෙක් තුල මතුවෙනවා. නමුත් පින්නතුනේ ඒ ඇති වෙන්නේ සැබෑ ලැජ්ජා බය නෙමෙයි, ඒ ඇති වෙන්නේ එක්තරා දුර්වල ක්ලේශ ධර්මයක්. සැබෑ ලැජ්ජා බය කියන ಗುಣධර්ම දෙක මතුවෙන්නේ වරද කරන තැනදී. ඒ කියන්නේ වරද වරද හැටියට දැනගෙන තේරුම් අරගෙන ඒ වැරද්ද කරන්නට යම් කිසි කෙනෙක් හැකිලෙනවා නම් ඒක තමයි ලැජ්ජාව නැමැති උසස් ගුණය දේව ධර්මයක් හැටියට ලෝකපාලක ධර්මයක් හැටියට දක්වන්නේ ඒ කියන ලැජ්ජාවයි. එතකොට බිය කියලා කියන්නේ පාප ධර්මයට නිර්භීතව ඉදිරිපත් නොවන ගතිය. ඒ වරදෙහි වරද තේරුම් ගන්නකොට නුවණින් දකිනකොට ඒන් සිද්ධ වෙන අනර්ථය, Tamanta සිද්ධ වෙන අනර්ථයත්, ලෝකෙට සිද්ධ වෙන අනර්ථයත්, ඒන් සිද්ධ වෙන අකුසලයත් හේතුඵල වශයෙන් නුවණින් දකිනකොට එතනත්තාට ඒ වරද කරන්නට කිසිසේත් ධෛර්යය උපදින්නේ නැහැ. ඒක තමයි මෙතන බිය කියලා හඳුන්වන්නේ. එතකොට පාලියේහි දැක්වෙන්නේ හිරි ඔත්තප්ප කියලා. එතකොට හිරි ඔත්තප්ප සිංහලෙන් ලැජ්ජා බය හැටියට හඳුන්වනවා. එය උසස් වූ ගුණධර්ම දෙකක් වෙන්නේ පව්කම් කරන්නට ඇති වෙන ලැජ්ජා බය කියන අර්ථෙනුයි. නමුත් අද ගොඩක් වෙලාවට පව්කම් කරන්නට ලැජ්ජා බය වෙන්නේ නැහැ. ඒ තමන් කරපු පාප කර්මයේ ලෝකයට හෙළි වෙනවට තමයි ලැජ්ජා වෙන්නේ. තමන්ගේ වරද අනිත් අයට ප්‍රකට වෙනවට තමයි ලැජ්ජා වෙන්නේ බය වෙන්නේ. එතන ඇති වෙන්නේ ලැජ්ජා බය නෙමෙයි පින්නතුනේ සෝක්ෂම ද්වේෂයයි. ඒක ද්වේෂයයි කියන බව අපට හොඳට වටහා ගන්නට පුළුවන් තැනක් තමයි සමහර වෙලාවට අපට පුවත්පත් වලින් ප්‍රවෘත්ති වලින් අහන්නට ලැබෙනවා සමහර පුද්ගලයෝ හොර රහසේ යම් යම් අපරාධ කරනවා වැරදි කරනවා තව සමහර කෙනෙක් ඒවා පිළිබඳව දැනගෙන හෙලිකලාට පස්සේ අර හෙලි කරපු මිනිස්සයා ඝාතනය කරන්නට ඒ පුද්ගලයා විනාශ කරන්නට ඒ පුද්ගලයාට නිග්‍රහ කරන්නට විවිධ දේවල් කරනවා විවිධ අපරාධ වලට පෙළඹෙනවා. එතකොට තමන් කරපු වැරද්ද වරදක් හැටියට පිළිගන්නට සූදානම් නැහැ. ඒ වරද ලෝකෙට හෙළි කරපු කෙනා තමයි ලොකුම අපරාධය කළේ වගේ ඒතනත්තා විනාශ කරන්නට ඝාතනය කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම ඒ Tamanගේ වරද හෙලිකර තනත්තා පිළිබඳව කෝපයක්, ද්වේෂයක් රළු විදිහට මතුවෙන නිසා තමයි ඔවුන් ඒ පුද්ගලයා ඝාතනය කරන්නට පෙළඹෙන්නේ. හැබැයි Tamanගේ වරද හෙලිකරපු තනත්තා පිළිබඳව රළු කෝපයක් මතු නොවුණා වුණත් ඇතැම් අයගේ සිත සතන් තුළ සියුම් විදිහේ නොරොස්නා බවක් ඒ වගේම නොමනාපයක් ඒ පිළිබඳව අකමැත්තක් සිතෙහි හටගන්නවා. ඒ හටගන්න අකමැත්ත තමයි ලැජ්ජාව හෝ බය හැටියට. බය කියන එක මතුවෙන් පස්සේ අපි ඒ කාරණයෙන් පලා යන්නට උත්සාහ කරනවා. ඒකට විරුද්ධ වෙනවා. එතකොට ලැජ්ජාව කියලා කියන තැනත් ඒ වරදවා වටහා ගත්තා වුණාට බොහෝ දෙනෙක් තුල මතුවෙන්නේ අර Tamanගේ වරද ලෝකෙට හෙළිවීම පිළිබඳ අකමැත්ත. එතකොට ඒක සාමාන්‍ය සමාජයේ විසින් ලැජ්ජා බය හැටියට හඳුන්වා තිබුණා වුණාට එහි තියෙන්නේ ලැජ්ජා බය නැමැති නිවැරදි ගුණය නොවේ සියුම් ද්වේෂයයි සියුම් පටිඝයයි කියන බව අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. එතකොට සැබෑ ලැජ්ජා බය ඇති වෙනවා නම් වරද හෙළිවීම පිළිබඳව නෙමෙයි එය මතුවෙන්නේ වරද කිරීම පිළිබඳව. එතකොට වරද වරද සිටියට තේරුම් ගත්තාම ප්‍රඥාවෙන් වටහා ගත්තාම මහජනයා ඉදිරියේ පමණක් නෙවෙයි හොදකලා තැනක වුණත් ඒ වරද කරන්නට හැකිලෙන ඒ වරද කරන්නට ධෛර්යමත් නොවන ගතියක් අපේ සිත් තුළ ඇති වෙනවා. එය සියලු කල්හි අපි පාපයෙන් වළක්වන්නට වරදින් වළක්වන්නට වළක්වන්නට උපකාර වෙනවා ලෝකයට අපි නිසා සිද්ධ වෙන අනතුරින් වළක්වන්නට හේතු වෙනවා ඒ නිසා ලැජ්ජා බය හෙවත් හිරියොත්ප්ප දෙක ලෝකපාලක ධර්ම හැටියට දේව ධර්ම හැටියට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ඒ තරම් උසස් ගුණ දෙකක් ඒ ගුණ දෙක හරියට හඳුනාගෙන පුහුණු කරගත්තොත් සියලු කෙලසුන් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරන්න පවා මහෝපකාරී වෙන පාදක වෙන මූලික ගුණාංග දෙකක් කියන බවයි බුදුරජාණන් වහන්සේ වහන්සේ දේශනා කරන්නේ. එතකොට පෙනතුනේ සමහර කෙනෙක් තුළ මේ මායාව නැමැති ක්ලේශ ධර්මයේ මතුනහම තමන්ගේ පාප ධර්මයේ තමන්ගේ අකුසලයේ තමන්ගේ වරද ලෝකයෙන් වසා තබන්නට ලෝකයට ඒක හිලිවෙන එක වළක්වන්නට ඔවුන් උත්සාහ කරනවා. නමුත් හැමදාම ඒ වළක්වන්නට වසන් කරන්නට පහසු නැහැ. සමහර කෙනෙක් දීර්ඝ කාලයක් ඒ වරද වහගෙන හිටියා වුණාට යම් කලකදී හෙලි වෙනවා. ඒ හෙලි දියුණු තැන අර සියලු අපරාධ එකින් එක හෙළි වෙලා ඒ තනත්තා සමාජයේහි දඬුවමට ලක් වෙනවා. හැබැයි සමහර වෙලාවට අපට පෙනෙනවා සමහර පුද්ගලයෝ ජීවිත කාලෙම වැරදි කර කර අපරාධ කර කර ඉන්නවා ඒගොල්ලෝ ඊටාම සූක්ෂම විදිහට තමන්ගේ වරද සමාජයෙන් වහනවා පමණක් නෙවෙයි නීතිය ඉදිරියේ ඒක වහගෙන නීතියෙන් දඬුවම් ලබන්නෙත් නැතුව ඒ සුවසේ ජීවත් වෙනවා. එතකොට මේ වගේ චරිත දකිනකොට සමාජයේ ඇතැම් අය කලකිරීමටපත් වෙනවා. අපි වැරද්දක් කළොත් තමයි නීතියයි ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ මිනිස්සු මෙච්චර අපරාධ කරනවා නීතියෙන් ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වගේම අනිත් අයගෙනුත් රැකවරණේ තියෙනවා, දේශපාලනඥයන්ගෙනුත් රැකවරණේ තියෙනවා, සමාජීය අනිත් අයගෙනුත් උදව් තියෙනවා. අපි වරදක් කළොත් තමයි මෙහෙම වෙන්නේ කියලා බොහොම වික්ෂිප්ත වෙන අවස්ථා අපි දකිනවා. පින්නතුනේ සමහර කෙනෙකුට වරද කළාම ඒක හෙලි වෙන්නට සමහර කෙනෙකුට ඊටාම සූක්ෂම විදිහට වරද සංගවාගෙන අන් අයගේ උදව් උපකාර ඇතුවේ වැරද්ද දිගින් දිගට කරගෙන යන්නට ඇතැම් වෙලාවට උපකාර වෙනවා ඔවුන් සසරේ කරලා තියෙන පාප කර්ම. ඒ කියන්නේ ගින්නට ගින්න උදව් කරන්නා වගේ අපි සසරෙහි දීර්ඝ කාලයක් යම් පව්කමක් අඛණ්ඩව සිද්ධ කරලා තියෙනවා නම් ඒක සාංශාරික හුරුවක් බවට පත් වෙනවා භව පුරුද්දක් බවට පත් වෙනවා අපි අර මුලින් සඳහන් කළේ හොඳ හෝ නරක සාංශාරික ඇබ්බැහියක් හැටියට වාසනා ගුණයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒතකොට වාසනාව කියලා සාමාන්‍ය ලෝකයා හඳුන්වන්නේ යමක් ලැබීම. නමුත් ධහමේ වාසනාව කියලා හඳුන්වන්නේ හොඳ හෝ නරක හෝ ඇබ්බැහිය. එතකොට හොඳ දේවල් නැවත නැවත කරනකොට ඒ සත්භාවය පිළිබඳව යහපත පිළිබඳ කුසලය පිළිබඳ වාසනා ගුණයක් ඇති වෙනවා. ඒ පිළිබඳ අබ්බැහියක් ඇති වෙනවා. නරක දේවල් අපරාධ අකුසල කර්ම නැවත නැවත සිද්ධ කරනකොට ඒ පිළිබඳ වාසනා ගුණයක් හෙවත් සාංශාරික අබ්බැහියක් ඇති වෙනවා. එතකොට කුසලය නැවත නැවත කරපු පුද්ගලයාට නැවත කුසල් කරන්නට ඉදිරිපත් වෙනකොට අර සාංශාරික අබ්බැහිය සහ කුසල ශක්තිය හේතනත්ත අභිනවයෙන් කරන කුසලයට දායක වෙනවා සහාය වෙනවා. ඒ කුසලය සහාය වෙනකොට හේතනත්තට අර සත්ක්‍රියාව කරන්නේ පින්කම කරන්න ඕනෑ තරම් ධනෙ ලැබෙනවා, බලය ලැබෙනවා, පිරිවර ලැබෙනවා. ඒ සඳහා පාරිසරික සහයෝගය ලැබෙනවා සබාධමේ සහයෝගය ලැබෙනවා කාය ශක්තිය නිරෝගීකම මේ හැම දෙයක්ම ලැබිලා ඒ තනත්තාට වඩා හොඳින් පින්කම කරගන්නට ඉඩ ලැබෙනවා සාංශාරික වාසනා ගුණය නිසා දැන් සමහරු කියන්නේ හාමුදුරනේ මේ පින්කම කරන්න තීරණය කරනකොට මගේ අතේ කීයක්වත් තිබුණේ නැහැ මම හිතුවෙත් නැහැ මේක මට කරගන්න පුළුවන් වෙයි කියලා හැබැයි පින්කම කරන්න හිතලා පටන් ගත්තට පස්සේ මිල මුදලුත් ලැබුණා අන්නයිගේ උදව් උපකාරත් ලැබුණා හැම දෙයක් සහයෝගයක්ම සබා දහමේ සහයෝගයක් ලැබුණා. මේ ඔක්කොම නොහිතූ විදිහට හරි ගියා කියලා බොහොම සතුටින් සමහර කෙනෙක් කතා කරන්නේ ඇයි? ඒ අය සාංශාරික වශයෙන් පුරුදු කරගෙන ආපු කුසලය එයට උපකාර වෙලා තියෙනවා මේ කුසලය කරන්නේ. ඒ විදිහටම සංසාරයේහි යම්කිසි කෙනෙක් අකුසල කර්ම නැවත නැවත එකම අකුසල කර්මය සිද්ධ කරලා ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ තනත්තා මේ ජීවිතයේ ඒ අකුසල කර්මය කරනකොට ඒ අපරාධය කරනකොට ඒ තනත්තා විසින් සාංශාරිකව රැස් කරගත්තු අකුසල කර්ම ශක්තිය ඔහුට උපකාර වෙනවා අර අකුසලේ කරන්න අර අපරාධේ කරන්න. ඒතර වාසනා ගුණය උදව් වෙනවා අකුසලමය වාසනා ගුණය උදව් වෙනවා ඒ අපරාධය හොඳින් සැලසුම් කරලා සූක්ෂම විදිහට අනිත් අයට අහු වෙන්නේ නැති වෙන්න උපායශීලීව සිද්ධ කරන්නට සාංශාරික පුරුද්ද ඇබ්බැහිය වාසනා ගුණය ඒතන නැත්තාට උදව් වෙනවා. ඒත් එක්කලාම ඒ සසරේ ඒ අකුසලේ නැවත නැවත සිද්ධ කරලා කරගෙන තියෙන අකුසල කර්ම ශක්තිය ඒ තැනත්තාට අර අපරාධය කරන්න හිතපු සැනින්ම ඒ අපරාධය කරන්නට අවියායුධද ඒ වගේම උපකරණද මිල මුදල්ද තනතුරුද හැකියාවද ඒ වගේම පිරිවරද බාහිර උපකාරද හැමදේම ලැබිලා ඒ තනත්තාට ඒ අපරාධය හොඳින් කරගන්නට අවශ්‍ය පසුබිම සැකසෙනවා ඒ කුමක් නිසාද සසර ගමනේ තනත්ත බහුලව ඒ අපරාධය සිද්ධ කරලා කරගෙන තියෙන අකුසල කර්ම ශක්තිය ඔහුට ඒබඳු අකුසල් සිද්ධ කරන්නට සහායක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ ධර්ම න්‍යායන් හරියට හඳුනා ගන්නට නොහැකි වුනහම බොහෝ දෙනා වරදවා වටහා ගන්නට පුළුවන්. අපි මෙච්චර හොඳින් ඉඳලවත් අපට සම්පත් ලැබෙන්නේ අර මිනිස්සු අපරාධ කරන්න කරන්න ශක්තිමත් වෙනවා අපරාධ කරන්න කරන්න බැබලෙනවා ඒ මිනිස්සුන්ට ධනයත් ලැබෙනවා බලයත් ලැබෙනවා නිලතලත් ලැබෙනවා පිරිවරත් ලැබෙනවා එතකොට නීතිය හමුවෙත් ඔවුන් වරදකරුවන් වෙන්නේ නැතුව සූක්ෂම විදිහට සැඟවෙනවා හැම පැත්තෙන්ම ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙනවා මේ හොඳ කරන අපට තමයි හැම විපත්තියක්ම කියලා සමහර කෙනෙක් කලකිරෙන්නේ මේ ලෝක ධර්ම න්‍යායන් හරියට හඳුනා නොගැනීම නිසා ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ සම්පත් ලැබෙන්නේ කුසලයෙන් පමණක් නෙමෙයි සම්පත් ලැබෙන්නේ කර්ම ශක්තියෙන් කර්ම ශක්තිය කිව්වහම කුසල කර්මයක් ඇතුළත් අකුසල කර්මයක් ඇතුළත් යම් කිසි කෙනෙකුට කුසල කර්මමය වාසනා ගුණයක් සහ කුසල ශක්තියක් Taman සතුව තියෙනවා නම් ඒ තනත්තා කුසල් කරනකොට සම්පත් ලැබෙන්නට ඒ කුසල කර්ම ශක්තිය උපකාර වෙනවා යම් කෙනෙක් දීර්ඝ කාලීනව සසර ගමනේ අකුසල පාප කර්ම රැස් කරගෙන තියෙනවා නම් ඒ තනත්තා අකුසල් කරන්නට අත ගැසූ තැන ඒ අකුසල කර්ම ශක්තිය සහාය පිණිස ක්‍රියාත්මක වෙනවා දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන්නට ක්‍රියාත්මක වෙනකොට උන්වහන්සේගේ ඒ අපරාධය වළක්වන්නට කිසිවෙකුට බෑ. දෙවියන්ටත් බෑ, සක්‍රයාටත් බෑ, බ්‍රහ්මයාටත් බෑ, මනුස්සයින්ටත් බෑ. ඒ වගේම තුන්කල් දක්නා බුදුරජාණන් වහන්සේ මේ අපරාධය දුටුවා වුණත් උන්වහන්සේට එතනට නොඇඩ ඉන්නටත් බෑ. කොමක් නිසාද? පෙර සසරෙහි දීර්ඝ කාලයක් බෝසත් චරිතයත් එක්ක හැප්පිලා හැප්පිලා ගැටිලා ගැටිලා ඒ අපරාධය කරන්නට අවශ්‍ය වාසනා ගුණය පාප කර්මයට ඇති ඇබ්බැහිය හුරුව ඒ වගේම ඒ අපරාධය කරන්නට අවශ්‍ය අකුසල කර්ම ශක්තිය සාංශාරික වශයෙන් ගොඩනගාගෙන ඇවිත් තියෙන නිසා ඒ අපරාධය දේවදත්ත හාමුදුරුවෝ කරන්නට ඉදිරිපත් වෙනකොට ඒ කිසිවෙකුට වැළැක්විය නොහැකිය. නමුත් වෙන කෙනෙක් ඒක කළා නම් එක්ක සක්‍රය වළක්වනවා, එක්ක දෙවියන් වළක්වනවා, එක්ක මිනිස්සු වළක්වනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ එතනට නොයඩ ඉන්නවා. නමුත් දේවදත්ත හාමුදුරුවන්ගේ ඒ සාංශාරික අකුසලමය වාසනා ගුණය සහ කුසල කර්ම ශක්තිය උන්වහන්සේට සියලු සාධක ගොනු කරලා දෙනවා ඒ අපරාධය සිද්ධ කරන්නට. ඒ නිසා මේ ලෝක ධර්මතාවයන් තේරුම් ගන්නට ඕන. තේරුම් ගත්තහම අපේ වරද වසන් කරගන්නට ලෝකෙන් සහාය ලැබෙනවා නම් සතුටු විය යුතු කාරණයක් නෙවෙයි එය. හැබෑවටම දුක් විය යුතු හැඳිය යුතු කාරණා ඒ මොකද අපි කරන අපරාධය අපි කරන අකුසලය අපි කරන වරද සංගවාගෙන සිටින්නට සමාජයෙන් සහාය ලැබෙනවා කියන එකේ තේරුම ඒ සඳහා ලොකු පළපුරුද්දක් ඇබ්බැහියක් කර්ම ශක්තිය අපි සතු ඒක රාශි වෙලා තියෙනවා ඉතින් අපි යම්කිසි වරදක් කළාම ඒක සංගවන්නට උත්සාහ කළා වුණත් සමාජයේ ඒ හෙළි වෙනවා නම් ඒ හෙළි වෙලා අපි ලැජ්ජාවටපත් වෙනවා නම් අපට తాවකාලික පීඩාවක් ඇති වෙන බව ඇත්ත. නමුත් ඒ වරද හෙළිවීම නිසා ඇති වෙන ලැජ්ජාව තුළින් අපි වරදින් වළකින්නට උත්සාහ කරනවා. ඒන් ඇති වෙන කම්පණය නිසා, ඒන් අපේ ප්‍රතිරූපයේ බිඳවැටීම නිසා අපි නැවත ඒ බඳු වැරදි අපරාධ නොකර සිටින්නට ආයති සංවරයේ පිහිටා සිටින්නට අපි වෑයම් කරනවා. ඒ නිසා වරද සංගවන්නට උත්සාහ කළත් හෙළි වෙනවා නම් ඒන් අපට චිත්ත පීඩාවක් ඇති වෙනවා තමයි. නමුත් එය කවදා හෝ වරද වරදින් වැළකෙන්නට ආයත සංවරයේ පිහිටන්නට අපට උපකාර වෙනවා. ඒ විතරක් නෙමේ අපේ වරද හෙළි වෙනවා යනු සාංශාරික වශයෙන් ඒබඳු අපරාධ කරලා හොරුවක් ඇබ්බැහියක් අපිට නැහැ කියන එක. අපේ වරද සංගවන්නට වෑයම් කරනකොට ඒ සංගවන්නට සියලු පහසුකම් සැලසෙනවා කියලා කියන්නේ සතුටු විය හැකි කාරණයක් නෙමේ. එහි තේරුම අපේ නිවන් දකින්නට යන ගමනේදී නැවත නැවත අපරාධය කරන්නට අපට අවකාශ සැලසෙනවා ඒ සඳහා හේතු වෙන්නේ සාංශාරික වශයෙන් අපි නැවත නැවත බඳු පව්කම් සිද්ධ කරලා කරගෙන තියෙන ඇබ්බැහිය සහ කර්ම ශක්තිය. ඒ නිසා මේ ධර්ම න්‍යායන් නුවණින් තේරුම් අරගෙන වරද නොකර සිටින්නටත් ඒ සිද්ධ කළ වරද ලෝකයෙන් වසන් කරලා ඒ සාධාරණීකරණය කරලා යලි යලි වරද කරමින් වරදෙහි ගිලී යන්නට නොවේ ඒ වරද වරද හැටියට තේරුම්ගෙන ආයති සංවරයේ පිහිටලා වරදින් නැගී සිටමින් නිවන් මඟ ප්‍රගුණ කරන්නට අපි උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා බරපතල බාධාවක් මේ ක්ලේශ ධර්මයෙන් ඇති කරන නිසා තමයි මේ මායාව හෙවත් වරද සංගවන ගතිය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරා. ඊළඟට අපි ලෝකෙට අවංක වෙන්න ඕන. හැබැයි ලෝකෙට අවංක වෙනවා කියන තැන තැනදී අපේ සියලුම දුර්වලකම් ලෝකයා ඉදිරියේ කියාපානවා කියන එක නෙමෙයි. දැන් සමහර කෙනෙක් අවංකකම හැටියට තමන්ගේ සියලුම දුර්වලකම් කිසි ලැජ්ජ බයක් නැතුව ලෝකයේ ඉදිරියේ හෙළිදරව් කරන්නට ඉදිරිපත් වෙනවා. ඒක තමයි ඍජු ගතිය කියලා සමහර කෙනෙක් හිතනවා. අපිට ওই හැංගි හොරා දේවල් අපි කරන්නේ එතකොට උඩින් එකයි යටින් එකයි නැහැ. එලිපිට එකයි අතුලත එකයි නැහැ. අපි ඉතින් කරන දේ කියනවා, කියන දේ කරනවා. ඒ නිසා අපේ කිසි දෙයක් හංග ගන්නට නෑ අපි බොහොම ඍජු ගතිගුණ ඇති අය කියලා හිතාගෙන සමහර කෙනෙක් තමන් කරපු හොරකම්ද පව්කම්ද අපරාධද කාමෙහි වරදවා හැසිරුණු අවස්ථාද වංචා කරපුව මේවා සමාජයේ ඉදිරියේ විවෘතව කියාපාන්නට ඉදිරිපත් වෙනවා ඒකත් ඍජු බව හැටියට ඇතම් කෙනෙක් හිතන්නේ නමුත් වෙනතුනේ අපි තේරුම් ගන්නට ඕනේ තමන්ගේ වරද වරද හැටියට අපි වටහාගෙන ඒකට පිළියම් යොදන්නට ඕන හැබැයි Tamanගේ වරද අවශ්‍ය තැනදී ලෝකයා ඉදිරියේ ප්‍රකට කිරීම වරදක් නැහැ. නමුත් හැම විටම Tamanගේ වරද ලෝකයා ඉදිරියේ ප්‍රචාරය කරන්නට, හෙළි කරන්නට ගියොත් ඒකෙන් බොහෝ අනර්ථයන් සමාජයට සිද්ධ වෙනවා. ඒන් සිද්ධ වෙන ප්‍රධානම අනර්ථය තමයි සමාජයේ අන් අයත් ලැජ්ජ බය නැතුව ඒ වැරදි කරන්නට, අපරාධ කරන්නට පෙළඹෙනවා. එහෙම වැරදි කිරීම, අපරාධ කිරීම උසස් දෙයක් වගේ ඒ අය හිතන්නට පෙළඹෙනවා. දැන් මත්පැන් බොන කෙනා සැඟවිලා මත්පැන් පානය කළා වුණත් ඒ තනත්තා එලිපිටම ඒක උසස් දෙයක් හැටියට ඒක ඍජු බවක් හැටියට එහෙම නැත්නම් ඒක දක්ෂකමක් හැටියට ඒක කරන්නට ගියාම අනිත් අයත් බහුලව ඒ සඳහා පෙළඹෙන්නට ඉඩකඩ වැඩි. කාමයේ වරදවා හැසිරීම ඒක Tamanගේ දක්ෂතාවයක් හැටියට ලෝකයට හොවා දක්වන්නට ගිය තැන අනිත් අයත් ඒ බඳු අපරාධ වලට පෙළඹෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. මේ විදිහට පින්නොතේ අපි තේරුම් ගන්නට ඕනේ තමන්ගේ වරද දකින්න තැනට තමන් අවංක වෙන්නට ඕනේ. හැබැයි ඒ කොතෙක් දුරට සමාජයට කියන්නට සුදුසුද කියන එක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. එතකොට තමන්ගේ වරද ලෝකයට වහන මායා ගුණය අපි ඒක ක්ලේශයක් බව තේරුම් ගන්නට ඕන. නමුත් අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්නට ඕනේ අපි කිසිදාක අපේ වැරද්ද වහන්නේ නැහැ සංගවන්නේ නැහැ කියලා තියෙන සියල්ලක්ම හෙලි කරන්නට නොයා යුතුය. එවඳු තැන්වලදී සමහර වෙලාවට අපි අලජ්ජී බව නැමැති වංචක ධර්මයට හසු වෙනවා. ඒ ඍජු බව හැටියට අපට පෙනෙන්නට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ අවංකකම, තමන්ගේ ඍජුභාවය කියලා හිතාගෙන තමන්ගේ නිර්ලජ්ජී භාවය ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නිර්ලජ්ජී භාවය කියලා කියන්නේ අර පාපේ කරන්නට ලැජ්ජාවකුත් නැහැ. ඒක ලෝකයා ඉදිරියේ කියාපාන්නට ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ. ඉතින් ඒ මට්ටමට දැන් අපේ සමාජයේ සමහර අය එහෙම අය පෙනෙනවානේ. ඇතැම් වෙලාවට සමහර ප්‍රසිද්ධ චරිත ඒ වගේ අය අපරාධ කරනවා විතරක් නෙමෙයි ඒවා වීඩියෝ දර්ශන වලින් ඒ වගේම නොයෙකුත් සංවාද වලින් නොයෙක් විදිහට ඒවා හෙලිදරව් කරනවා. ඒතර හෙලිදරව් වුණාට පස්සෙත් ඔව් එහෙම තමයි මම එහෙම කළා තමයි කියලා ඒවා මහා තමන්ගේ හැකියාවක් හැටියට බලපුලුවන්කාරකමක් හැටියට තමන්ගේ අවංකකම හැටියට එතකොට අපි කරන දේ කියනවා කියන දේ කරනවා අපේ හැංගි හොරා දේවල් නැහැ කියලා ඒවා සමාජයට හෙලි කරන්නට ගිය තැන ඔවුන්ට හිතුණට ඒ අවංකකමයි කියලා සමාජයට හිතුණට ඒ ඍජු බවයි කියලා සැබවින්ම නිර්ලජ්ජී ගතිය ඔවුන් තුලින් ප්‍රකට වෙනවා එතකොට අපි පරිස්සම් වෙන්නට ඕනේ අපේ දුර්වලකම් ලෝකයට සංගවන මායාව නැමැති ක්ලේශයට හසු නොවි ඉන්නටත් අපි පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම Tamanගේ දුර්වලකම ලැජ්ජා බය නැතුව නිර්ලජ්ජීව ලෝකයේ ඉදිරියේ හෙලි කරන ඒ වංචක ධර්මයට හසු නොවි ඉන්නටත් අපි පරිස්සම් වෙන්නට ඕන. එhmenan අපි කොමක්ද කළ යුත්තේ? වරද නොකර සිටින්නට වෑයම් කළ යුතුයි. යම් අවස්ථාවක අපි අතින් වරදක් සිදු වුණා නම් ඒ වරදක් හැටියට අවංකව Taman පිළිගත යුතුයි. ඒ සමාජයේ ඉදිරියේ හෙලි කරන්නට අවශ්‍ය තැනකදී ඒ හෙලි කිරීමෙන් එහෙම නැත්නම් අන් අය විසින් එය විමසන අවස්ථාවේදී අන් අය ඒකට පිළියම් යොදන්නට උත්සාහ කරන අවස්ථාවේදී ඒකෙන් සමාජයට Tamanටත් යහපතක් සිද්ධ වෙනවා නම් එබඳු තැන්වලදී සංගවන්නේ නැතිව Tamanගේ වරද හෙලි කරන්නට වරද වරද හැටියට පිළිගන්නට තරම් Tamanට අවංකකමක් තියෙන්නට ඕන නමුත් සමාජයේ අනර්ථයට නොපෙළඹ වීම සඳහා සමාජයේ අනතුරින් වළක්වා ගැනීම සඳහා Tamanගේ වරද ලෝක ඉදිරියේ නිර්ලජ්ජීව විවෘත කරන්නේ නැතිව එය ආරක්ෂා කරගෙන වරදින් නැගී සිටින්නට Taman පුද්ගලිකව උත්සාහවත් කිරීම අත්‍යවශ්‍යයි. එනිසා අපි තේරුම් ගන්නට ඕන අවංක බව එකක්, ඒ අවංක භවයේ ප්‍රමාණය කොතෙක්ද කියන එක තව එකක්, ඒ අවංකකම නිසා අපි දේවල් හැම දෙයක්ම ලෝකෙට කියාපාන්න යන්නේ නැතිව ලෝකයට අනර්ථයක් සිද්ධ වෙන දේවල් ලෝකයේ ඉදිරියේ හෙළි නොකට සිටින්නට පරිස්සම් වීම ਵਿਚාරශීලී බුද්ධියෙන් කළ යුතු තවත් ක්‍රියාවක්. නිසා අපි අවංක වෙන්නට ඕන අවංක වෙන්න ඕන නැත්තේ විශේෂයෙන්ම අපි අපේ වරද තේරුම් ගන්නට වරද වරද හැටියට පිළිගන්නට ඊට පිළියම් යොදන්නට. ඒක සමාජයේ ඉදිරියේ හෙළි කරනවා නම් අනුන්ට ඔරොත්තු දෙන අනුන්ට අයහපතක් නොවන ප්‍රමාණය. දැන් සමහර වෙලාවට සමහර කෙනෙකුගේ අවංකකමම මහ බරපතල අර්බුද නිර්මාණය කරනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් විවාහ වෙන්නට ආසන්න වෙච්ච යම් තරුණ යුවලක් ඒ අය බොහොම ඔවුන් ඔවුන්ට ආදරයෙන් සෙනෙහසින් බැඳුනහම ඒ අය වඩාත් අවංකව තමන්ගේ ජීවිතේ හැම කාරණයක්ම ඊට ඉස්සරලා තිබුණු සම්බන්ධතාද ඊළඟට තමන්ට වෙච්ච යම් යම් අනතුරුද යම් යම් ගැටලුද මේ සියල්ලම ඔවුන් ඔවුන් කතා බහ කරනවා බොහොම අවංකව. හැබැයි එහෙම ප්‍රකාශ කරන දේවල් සමහර කෙනෙකුට දරාගෙන ඉදිරි ගමන යන්නට පුළුවන් සමහර කෙනෙකුට දරාගෙන යන්නට නොහැකි වෙනවා. එහෙම අවස්ථාවලදී සමහර වෙලාවට එයයි විවාහ වෙලා දූ දරුවොත් ලැබිලා ජීවිතයේ මැදි වයසත් ඉක්මවා ගිය තැන සමහර වෙලාවට අර විවාහ වෙන්නට කලින් තිබිච්ච යම් යම් සම්බන්ධකම් යම් යම් ප්‍රශ්න ඒව ඇදගෙන ඔවුනොවුන් ගැටෙන දික්කසාද වෙන්නට වෑයම් කරන එබඳු අවස්ථා ඇතැම් පෞල් ජීවිතවල අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? දැන් ඒ කාරණා මෙතනට අදාළ නැහැ. දැන් ඔවුන් විවාහ වෙලා දරුවෝත් ලැබිලා පෞල් ජීවිතෙත් බොහෝ දුරක් ගත කරගෙන ගිහිල්ලා. නමුත් අර වරොත්තු දෙන්නේ නැති කාරණා හෙලිකිරීම නිසා බිරිඳට කාන්තාවට දරන්න බැරි දේවල් සැමියා විසින් ප්‍රකාශ කරලා තියෙන නිසා සැමියාට දරා ගන්න බැරි දේවල් බිරිඳ විසින් ප්‍රකාශ කරලා තියෙන නිසා අවසානයේ ඒවම පෞල් ජීවිතයට බරපතල අර්බුදයක් වෙනවා මේකෙන් අදහස් කරන්නේ බිරිඳ සැමියාගෙන් දේවල් සැඟවිය යුතුයි කියන එක නෙමෙයි. සැමියා බිරිඳගෙන් දේවල් සැඟවිය යුතුයි කියන එක නෙමෙයි. බිරිඳ සැමියාට සැමියා බිරිඳට අවංක වෙන්නට ඕනේ. නමුත් දේවල් කියනකොට අනේකාගේ මානසික තත්ත්වයේ තේරුම් අරගෙන අනේකාගේ සමාජ පසුබිම තේරුම් අරගෙන අනේකා සිතන පතන ස්වභාවයේ ඒතනත්තාගේ ආකල්ප වටහාගෙන ඔරොත්තු දෙන ප්‍රමාණයෙන් පමණක් දේවල් පැහැදිලි කරන්නට තරම් අපි පරිස්සම් වෙන්නට ඕන. පෙනුතුනේ ඒක වංචනික බවක් නෙමෙයි, ඒක මායාව නැමැති ක්ලේශය නෙමෙයි, ඒක ਵਿਚාරපූර්වක බුද්ධිමත්ව ජීවත් වෙන්නට ඉගෙන ගැනීමයි. ලෝකෙහි එක එක්කෙනාගේ මානසික තත්ත්වය වෙනස්, ඕනෝන්ගේ දරා ගැනීමේ හැකියාව වෙනස්. ඒ නිසා ඒ ස්වභාවයන් දැනගෙන කටයුතු කරන්නට අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි අන් අයගේ වරද දුටුවහම ඒ වරද අපේ හෙලි කරන්නට ඕනද ඒ වරද දැකලා නිහඬ වෙන්න ඕනද කියන කාරණයක් බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනේ. දැන් සමහර වෙලාවට අනේකාගේ වරද දුටුතනම වරද හංගන්න සුදුසු නැහැ. මට වැරද්ද පෙන්වන්න බෑ. මම වැරද්ද දැක්කතන ඒක හෙලි කරනවා. ඒක තමයි මගේ හැටි. ඒක තමයි මගේ ස්වභාවය කියලා සමහර කාන්තාව, සමහර පුරුෂයෝ, සමහර භික්ෂුන් වහන්සේලා හරීම ඍජු ගතියක් වගේ අනුන්ගේ වරද අමුමමුවේ හෙලි කරනවා. අවස්ථා ඇතැම් වෙලාවට සමාජයේ අපි දකිනවා අපට ඇහෙනවා. එතකොට මේ හෙලි කිරීම තුලින් අපේක්ෂා කරන්නේ කුමක්ද? පින්නතුනේ අපි අනුන්ගේ වරද හෙලි කරන්නට ඕනේ ඔවුන්ට යහපතක් කරන්න. නමුත් ඔවුන්ට නිග්‍රහ කරන අදහසින් පමණක් වරද හෙළි කරනවා නම් එතන මෛත්‍රී පූර්වක ගතියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ට චෝදනා කරන්නට නම් සුදුසුකම් තියෙන්නට ඕනේ. කරුණා මෛත්‍රියනේ චෝදනාව කරන්න ඕනේ. සත්‍ය වූවක්ම මතු කරන්න ඕනේ. අනේකාට යහපත කරන උත්සාහයක් එතන තියෙන්න ඕනේ. ඒ බඳු දෙයක් එතන නැතිනම් අනේකාගේ වරද දුටුතැනම වරද හෙළි කිරීම බොහෝ අනර්ථයන්ට හේතු වෙන්නට පුළුවන්. ඇතම් සමහරම අවස්ථාවල බිරිඳගේ වරද සැමියා විසින් දැකලා එය හෙලි කරපු තැන සැමියාගේ වරද බිරිඳ විසින් දැකලා හෙලි කරපු තැන දරුවන්ගේ වරද මව්පියෝ දැකලා ඒක හෙලි කරපු තැන එතනින් එහාට ඒ අයට ඒ වැරද්ද කරන්නට මෙතෙක් තිබිච්ච ලැජ්ජ බය නැති වෙලා දැන් ඉතින් කොහොමත් එකයින් දැන් ඉතින් දැනගෙනන තියෙන්නේ කියලා එලි පිටම වැරදි කරන්න එතනත්තා පෙළඹෙන්න අර වැරද හෙලි කිරීම හේතුවක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට සමගි සම්පන්නව ජීවත් වෙන්න තිබිච්ච ඉඩකඩ නැති වෙලා බරපතල ගැටීමක් ඇති වෙන්නට ඒක හේතු වෙන්නට පුළුවන්. ඊළඟට සමහර වෙලාවට රූපවාහිනී ගුවන්විදුලි ප්‍රවෘත්ති පත්‍ර ආදියෙන් ඇතැම් අපරාධ හෙලි කිරීම නිසා තවත් අය බඳු අපරාධ වලට පෙළඹෙන අවස්ථා අපි දකිනවා. ඒ වගේම මේ මහා අනර්ථයන් සිද්ධ නොවන හැටියට අවශ්‍ය තැන ඒ වරද යටපත් කරලා අනෙකාට සැකසෙන්නට උදව් කිරීම කරුණා මෛත්‍රියෙන් කළ යුතුයි. ඒ නිසා අනුන්ගේ වරදක් දුටු තැන ඒ වරද යටපත් කරලා ඒ තැනත්තාට සැකසෙන්නට උදව් කරනවද එහෙම නැත්නම් මේ වරද හෙලි කළොත්ද ඔවුන්ට යහපත වෙන්නේ කියලා පරිස්සමින් තේරුම් අරගෙන අනුන්ගේ වරද සම්බන්ධව හෙලි කරනවාද නොකරනවාද කියන කාරණේ බුද්ධිමත්ව තීරණය කරන්න ඕන තමන්ගේ වරද Taman નિවරදිව තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්නටත් ඒ හෙලි කල යුතු තැන හෙලි කරන්නටත් නිර්ලජ්ජී භාවයෙන් Tamanගේ වරද ලෝකයේ ඉදිරියේ ප්‍රකට නොකොට ලැජ්ජා බය ඇතිව වරදින් නිදහස් වීමට ආයත සංවරෙහි පිහිටන්නට ක්‍රියා කිරීමත් අවශ්‍යයි. ඒ නිසා වරද සංගවන මායා ගුණය කුමක්ද? මායාව නැමැති ක්ලේශය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ නැගී සිටීමේ අවංක භාවයේ ඍජු භාවය සහ එහි ප්‍රමාණය එහි භාවිතය බුද්ධිමත්ව තේරුම් අරගෙන ඒ දුර්ගුණය දුරු කරමින් අවංකව ගුණනුවණ වඩන්නට මෙය සුද්ධහම් කරනු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සීල කුසල් දෙවියන් සහිත ලෝකයාටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු සාදු සත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනී සුදස්සී ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.